සමන්තාචක්කවාලේසු අත්‍රාගච්චන්තු දේවතා සද්දම්මං මනිරාජස්ස සුනන්තු සග්ග මොක්කදං දම්මස්සවන කාලු අයං භදන්තා දම්මස්සවන කාලු අයං භදන්තා දම්මස්සවන කාලෝ අයං භදන්තා සාධූ සාධූ සාධූ නමෝතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්ධස්ස සාධූ සාධූ සාධූ ඉමස්මිං සතිදං හෝති මස් උප්පාදායිදං උපජ්ජති මස්මිං අසතිදංන හෝතිී ඉමස්සු නිරෝධායිදං නිරෝජ්ජතීති සාධූ සාධූ සාධූ සදා බුද්ධි සම්පන්න පින්නත්නේ ලෝකයේ තියෙන සත්‍ය ස්වභාවය ඒ තියෙන යථභූත ස්වරූපය සම්පූර්ණයෙන් අවබෝධ කරගෙන දේශනා කරපු උතුම් ධර්මය තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය කියලා කියන්නේ. එක ඇත්ත තත්ත්වය. මේ ධර්මය තේරුම් ගණ්ඩ බුදුරජාණන් වහන්සේ දේශනා කරේ තමන්ව තේරුම් ගණ්ඩ කියලායි. ලෝකයේ තියෙන ඇත්ත තත්ත්වය තේරුම් ගණ්ඩ පුළුවන් මගේ මේ බඹයක් විතර වෙච්ච ශරීරය තේරුම් ගැනීමෙන් කියන එක ධර්මයේ ප්‍රකට කාරණාවක්. එතකොට අපි අපේ ශරීරය පිළිබඳව අවධානය යොමු කරනකොට එහි තියෙන ලක්ෂණ පිරික්සන්න ඕනේ සත්‍ය ස්වභාවය. ඒකේ තියෙන සත්‍ය ස්වභාවය ඇත්ත తত্ত্বය පිරික්සලා බලන්න ඕනේ. අන්නේ පිරික්සල බලනකොට කෙනෙකුට තේරෙනව පින්නත්න මේක පටිච්ච සමුපන්න ස්වභාවයේ තියෙන දේවල් තමයි මෙතන තියෙන්නේ කියලා. පටිච්ච සමුපන්න ස්වභාවයේ තියෙන දේවල්. මොකද්ද පටිච්චසම්පන්න ස්වභාවය කියලා කියන්නේ? යමක් නිසා ඇතිවෙන හේතු නිසා ඇතිවෙන දෙයක්. හේතු නිසා ඇතිවෙන දෙයක්. මෙතන මොනවද තියෙන්නේ කියලා බැලුවොත් ඒ තියෙන තියෙන දේවල් ටික ඉස්සෙල්ලා හොයාගන්න ඕනේ. හොයාගෙන ඒ වාගේ ලක්ෂණ පිරික්සන්න ඕනේ. මේ පටිච්ච සමුප්පන්න ස්වરૂපය පින්වත්නි නොදැනිච්ච හින්දා නොදැනිච්ච හින්දා අපේ තුල ඒක පටිච්ච සම්පන්න නෑ කියන අදහසින්ද යම් යම් කෙලෙස් ධර්මයන් අපේ හිතට ඇතුළුණා. බොහෝ කෙලෙස් ධර්මයන් ඇතුළුණා. ආංගේ කෙලෙස් ධර්මයන් ඇතුල්වීම නවත්තන්ඩ පුළුවන් පටිත්සම්පාදය දැනගැනීමෙන්. ඒ කියන්න මේක පටිත්සමපන්න ස්වභාවය දැනගැනීමෙන් අර ඇතිවෙච්ච කෙස් ධර්මයක් නැතිවෙන්ඩෝන. අපි කතාකරගෙන එන්නේ මේ දිනවල සීල විසුද්ධිය චිත්ත විසුද්ධිය දිට්ටි විසුද්ධිය දැම් මේ කංකාවිතරන විසුද්ධිය කියලයි. සැක නැතිකර ගැනීමෙන් ඇතිකරගන්නා වූ විසුද්ධිය. එතකොට අපේ ජීවිතය ගොඩනැගෙන්නේ පටිච්ච සමුපන්නවයි කියලා තේරෙනකොට අපිට දැනෙනකොට අපේ හිත ඒක අවබෝධ කර ගැනීම නිසා පටිච්ච සමුප්පන්න නොවේ කියලා දන්න හිතක උපදින කෙලෙස් ධර්මයන් වලට එඬ දෙන්නේ නැහැ. අන්න ඒක චුට්ටක් අද දවසේ තේරුම් ගන්න ඕනේ මොකද්ද මේ කියන කාරණාව කියලා. මොකද මං ආය ආය මතක් කරනවා පටිච්චසම්පාදයේ තියෙන බොහෝ කාරණා අපි පොත්පත් වලින් කියවලා තියෙනවා. අපි නිවන් මාර්ග ධර්ම දේශනාවේදී ඒවා ඔක්කොම කතා කරනවා. නමුත් වැඩිපුර කතා කරන්නේ මොකක්ද මේ පටිච්චසම්පාදයේ දැනගත්ත හිතක වෙන ස්වභාවය පිළිබඳ අපි දැනගන්න ඕනද නැද්ද නේද එතකොට එයාගේ චරිත ලක්ෂණ එහෙනම් නැත්තම් මොනවද අයින් වෙන කෙලෙස් ඒ කෙලෙස් අයින් වුණාම එයාගේ ජීවිතය කොහොම එකක්ද කියලා චින්තනය වෙනස් වෙන හැටි දැනගත්තොත් තමයි අපිට මේක පිළිබඳ උනන්දුවක් ඇති වෙන්නේ අනුමාන වශයෙන් හරි දැනගත යුතු වෙනවා පින්නත්නි පටිච්චසම්පාදය දන්නේ නැති කෙනෙක්ගේ ජීවිතය ගැන පොඩ්ඩක් කතා කරමු දැනට අපි අකුසලයේ ගැන කතා කරා අකුසල මූලයේ ධනේද අකුසලයේ ධනේද අකුසල මූලයේ ධනේද ආදි වශයෙන් කතා කරා. නමුත් තව කතා කරන්න පෙර අපි මේක පොඩ්ඩක් සම්බන්ධ කරගන්න බලමු අපේ ජීවිතයට කොහොමද වෙන්නේ කියලා. මට කවුරු හරි බයිනවා බැන්නහම මම මගේ හිතේ වෛරය තරහ තරහ ඇති වෙලා ඒක වෛරයක් බවට පත් වෙලා පරිගැනීමේ අදහසක් ඇති වෙනවා. අන්න ඒ ඇයි? පරිගැනීමේ අදහසක් ඇති වෙනවා කෙනෙක්ගේ. බලන්න අහවලාගෙන් මම පරිගන්න ඕනේ කියලා අදහසක් ඇති වෙනවා. අහවලාව මන් රිද්දන්න ඕනේ. මාව රිද්දුවා මන් රිද්දන්න ඕනේ. ඒක මේ පලිගන්න ඕනේ කිව්වම ඔන්න ඔය ඔක්කොම දැන් අවලංගු වෙනවා. අපි කොහෙද පලිගන්නේ? අපි කඩු පොළු ගිනිසි තියාගෙන හිටියද? අපේ પરම්පරා තරහකාරයෝ නෑ නෑ නෑ එච්චර එහාට ඕනේ නෑ. අම්මා උදේ බැන්න කියන්නකො මොකක්hariෙකට. හරිද? අම්මා මට බැන්නා කියලා දුකක් ඇති වෙනවා කියන්නකො අපිට. අම්මා මට බැන්නා. අම්මා මට මේ වගේ කතාවක් කිව්වා. අම්මා මං ගැන හිතාගෙන ඉන්නේ මේ විදිහටයි කියලා ලොකු කනගාටුවක් කලා කලකිරීමක් ඇති වෙනවා. ඒ කනගාටුව කලකිරීම අලෝබදය සමහොද නැතන් ලෝක දේශමහොද නේද ඒව වැටෙන්නේ ඒව කුසල්ද අකුසල්ද අකුසල් ඇයි එහෙම එකක් වුණේ අම්මා මට මෙහෙම කිව්වා කියලා අම්මා එහෙම නොකිව්වනන් තමයි හොඳ කියලා ඒ වගේ අදහසක් අපේ තුළ ඇතිවෙන්නේ ඇතිවෙලා ඇතිවෙලා නිකං ඉන්න දේ කැන විතර්ක කරනවා ඒ විතරද ලොකු පීඩාවෙන් ඉන්නවා ඇන්ඩෙන්ඩ වගේනවා නේද ආය වෙලාවට තර්ක කරනවා ගිහිල්ලා මේ අදහස වෙනස් කරගන්න කියනවා හරි ඒ සමහර ඒ ඒ විතරන්නේ සමහරලාවට වෛරී අදහස්තියාගන්නවා ඇයි මේක අම්මා කරපු දෙයක් කියලා අදහසත් තියෙන හින්දා. හරි අම්මා කරපු දෙයක් කියලා අදහසත් තියෙන හින්දා. එතකොට අම්මා කියන පුද්ගලයාගේ අතින් සිද්ධ වුණ දෙයක් එයාට ඒක නවත්තන්ට පුළුවන්කම තිබ්බ කියලා අදහසත් තියෙන හින්දාද නැද්ද? එහෙනම් ඒකේ ඇතිවීම සිද්ධ කරලා තියෙන්නේ කවුද? අම්මා. නේද? ඒකට හේතු උනේ කවුද? අම්මා. ඒ ඒ වගේ දෙයක් ඇති වෙන්න හේතුනේ අම්මගේ වැඩක් ඒක. නේද? ඒක අම්මට නැති කරන්න තිබ්බා කියලා අදහසක් මට තියෙනවද නැද්ද? එන එක නැති කිරීමේ අයිතිකාරය කවුද? අම්මා. නේද? එතකොට ඒක නැති කරගන්න තිබ්බනේ යාට කියලා ඒක ඒකේ නැති කරන ක්‍රමයේ ක්‍රමයේ පාවිච්චි කරන්න තිබ්බේ කවුද? අම්මට. එහෙනම් මේක දැන් මේ ඒ තරහේ මැවුම්කාරයා කවුද? අම්මා. ඒකයි මං අම්මට බයින්. අම්මට ආපු තරහේ මැවුම්කාරයා අම්මා. ඒකෙද මං අම්මත් එක්ක දුකෙන් කේන් තියෙන තරහෙන් ඉන්නවා. එතකොට මට කවුරු හරි ගැහුවාය, බැන්නාය කියලා ලොකු ලොකු දේවල් ඇති වුණාමත් ඒවා මේ මැවුම්කාරයා කවුද? එහෙනම් අපි හරියට නිකන් පටිච්චසම්පාදේ දන්නේ නැහැ කියන්නේ පින්වත්නි මැවුම් කාර්යය පිළිගන්නවා වගේ වැඩක් නේද? ඇත්තම කතා කරනවා නම් එහෙමද නැද්ද? මැවුම් කාර්යය පිළිගන්නවා වගේ වැඩක්. හ්ම් අහවලාට මට බයින්නතු වෙන්න තිබ්බා. හරිද? ඒ කියන්නේ එයා තමයි ඒ ඒ ඒ බැනීමේ මැවුම් කාර්යය අය. නේද? ඊළඟට අපි සමහර අය ඉදිරියේ ගිහිලා ආයාචනා කරනවා ඒ අතර වාරේ. කාලෙන් කාලෙට ගිහිලා ආයාචනා කරනවා. අනේ මට නරකට කතා කරන්න එපා. අනේ මට තියෙන ආදරේ අයින් කරන්න එපා කියලා කතා කරනවා. හොඳින් ආදරෙන් හිටිය අයට පසු කාලීන ඒක වෙනස් වෙන වගේ දැනකොට කියලා ආයාචනා කරනවා. හරිද? ඒ මොකද? එතකොට ඒ ආදරේ මවුන්කාරයා කවුද? ඒ අනිත් එක්කෙනා. මම පිළිගෙන තියන්නේ මට ලැබිච්ච ආදරේ මැවුන්කරු අරයා දැන් එයා ඒක අයින් කරන්න යන්නේ. ඒවා කියවෙනවද නැද්ද? එයා ඒ ආදරේ අයින් කරන්න යන්නේ. ඒකෙන්ද මම කොහොම හරි ඒක තියාගන්න ඕනේ කියලා අන්න මගේ වැරදි අදහසකුත් තියෙනවා. කොහොම හරි ඒක මම තියාගන්නවා කියලා. මම මෙහෙන් කොහොම හරි තියාගන්න උත්සාහ කරනවා. අරහෙන් ඒක අයින් කරන්න උත්සාහ කරනවා කියලා එම උත්සාහයක් ඇතිවෙනවා කියලා අපි විශ්වාස කරනවා. නේද අපි වැරි දෘෂ්ටියක් තියෙනවා. අනේ ඔක්කෝ මොනවද? දැකීම අපිට අපිට දැනෙන හැටි. හරි? අන්න ඒ මට ලබා දුන්න ආදරේ මැවුම්කාරය අහවල් කෙනා මට ලබා දුන්න තරහේ මැවුම්කාරය අහවල් කෙනා ඒ වගේ සම්පූර්ණ අයිතිය වගකීම යාට තියෙන්නේ නේද? ඒක අයින් කරපෙක වගකීම. අපේ දරුවාට අසාධාරණයක් කරා කියලා සමහර දෙමාපියෝ සමහර කයට විරුද්ධව මේ ලොකු ඔක දඬුවම් දෙන එක පැත්තකින් තියන්නකෝ. එවැනි අදහස් ඉන්ද පීඩාවෙන් ඉන්න වෙලා තියෙනවද නැද්ද? අහවල් කෙනා මගේ දරුවාට මෙන්න මේ වගේ දුකක් දුන්නා කියලා දෙමව්පිය පීඩාවෙන් ඉන්නවද නැද්ද? නේද? ආන්ගේ ඔක්කොම මොකද්ද? ඒවා ඔක්කොම පටිච්ච සමුප්පාදය දන්නේ නැහැ. පටිච්ච සමුපාදයේ තේරුමක් නැති හින්දා පටිච්ච සමුප්පන්න ස්වභාවය පිළිබඳව පින්වත්නි යම්කිසි කෙනෙකුට දැනීමක් තියෙනවා නම් ඔන්න ඔය වගේ කෙලෙස් එයාගේ මනසේ උපදින්නේම නැහැ. උපදින්නේම නැහැ. හරිද? එහෙනම් සැනසිලිදායක ඉන්න කෙනෙක්ද අමාරුවෙන් ඉන්න කෙනෙක්ද දන්නේ නැහැ. එයාට ලෝකේ පැටලෙයිද? නෑ එයාට ලෝකේ පැටලෙන්නේ නෑ. එයාට ලෝකේ පැටලෙන්නේ නෑ. හරි. හොඳට කෑම උයන්ට දන්න කෙනෙක්. අපි කියනවා අපේ සමහර අම්මලාට හරියට රහට උයන්ට පුළුවන්. නේද? කැවුම් උයන්ටත් පුළුවන් කියලා. පදම දන්නවා. අර බලන්න පදම දන්නවා කියනවා. එක එක ඒවාට ඒවා භාවිතා කරන්න ඒවායේ මෙන්න මේ ක්‍රමයට දැම්මොත් මේ ක්‍රමයට හැදෙනවා මේ ක්‍රමයට දැම්මොත් මේ ක්‍රමයට හැදෙනවා කියලා දන්නවද නැද්ද? එහෙම දන්න අයට කෙන අපි දක්ෂව ආහාර හදන්ට පුළුවන් කියලා. අන්නේ දක්ෂව ආහාරය ආහාරයේ රසය ඒ හදල තියෙන්නේ මොකක්දේ. රසය හදල තියෙන්නේ. නේද. අන්න ඒ මොකදේ හේතු පලදහමක් දන්නවායකැන්. එයාට දැල් ලුණු වෙනම ගත්තහම අයෝ කණ්ඩ පුළුවන් ඈ නේද. අමු බටු ගෙඩි වගේ අත්තියෙනවා කණ්ඩ පුළුවන් ඈ නේද. ඒ තැන්තැන්වල තියෙන එක එක එක එක රසයන් නැති ඒවා එකතු කරලා හොඳ ප්‍රනීත රසයක් හදන්ඩ දන්නවනං අන්න ඒ දැනීම තියෙනවා කියලා අපි කියන අයතකොට අපි කියෙන යට මේක හොඳට හදන්න පුළුවන් කියලා. අන්න ඒ එක එක එක එක සංගටක එක එක එක කාරණා එකතු කරලා හොද්දක් හදනකොට හැතිවෙන හොද්දේ රසය වගේ පින්නත්න අපේ සන්තානවලත් එක එක හැඟීම් උපදින්නේ අර රසය වගේ එකතු වෙන දේවල් වල හැටියටයි හරි ඒ එකතු වෙන දේවල් වල හැටියට එතන උපදිනවා මිසක්හා උපදවන්නේ මැවුන්කාරයෙක් නැති බව තේරුම් ගැනීමයි පටිච්ච සමුප්පන්න ස්වභාවය තේරුම් ගන්නවා කියන්න. හරිද. එතකොට ඒ සිද්ධ වෙන දේ සිද්ධ වෙන්නේ මට ඕන හැටියට නෙවේ බව අපි දැම් මේ රූපවේදනා සංඥා සංකාර විඥානක නොක්කොම මේ වෙලා අපි ගණ්ඩ හදන්න මේ හිතේ උපදින සිතුවිලි ධම්ම කියන කොටසට වැටන දේවල් නැත්තම් සංස්කාර කියන කොටසට වැටන දේවල් සංඥා සංස්කාරයන් පිළිබඳව. දැම් පින්නත්න මම මේ ඇත්තන්ට මොකක් හරි භාසාාවකින් මොකක් හරි භාසාාවකින් ලැත ඉංග්‍රිසි භාසාාවෙන් ලිල තියෙන ලිපියක් පෙන්නවා මේ වෙලාවේ. ඒකේ මෙතන ඉන්නවා කෙනෙක් ඒ මුළු ලිපියම කියවන්න පුළුවන් කෙනෙ. ඒන් එයාට ඇතිවන හැඟීමයි භාගයක් කියවන්න පුළුවන් කෙනෙකුට ඇතිවන හැඟීමයි තවත් එක ඊටත් වැඩි අඩුවෙන් කියවන්ට බැරිියක් කෙනකට මේ ලිපිය දක්කම් පාටිතරයි පේෙන. උපදින හැඟීම්වල වෙනසත් තියෙනවද නැද්ද? ඇයි කියවන්න පුළුවන් වුණ කෙනාට කියවන්න පුළුවන් වුණේ ඉබේද නෑ කොහොමද? එයාගේ අතීත ඇති වෙලා නැති වෙලා ගිය අතීත දැනුම. ඒ කියන්නේ අතීතයේ සිතුවිලි. එයා ඒ අකුරු වචන ඒවා තේරුම් ඔක්කොම හදාarලාද නැද්ද? කායෙන් හරි අහගෙනද නැද්ද? අහගෙන මතකේ නැగిලා එන විදියට හැදිලා තියෙනවා නම් අන්න මොකද වෙන්නේ? එයාට ඒ වචන පේනකොටම ඒට අදාළ හැඟීම උපදිනවා. ඒ වචන ඇහෙනකොටම ඊට අදාළ හැඟීම ඒවත් තේරෙනවා කියලා අපි කියන්නේ. වචන ඇහෙනකොට තේරෙන එක මගේ වැඩක්ද? නැත්තම් අතීත හේතු අනුව සිද්ධ වෙන එකක්ද? මන් තේරුම් ගත්තද නැත්තම් අතීතයේ ආපු ඒවා හේතු වෙලා මට තේරුණාද? නේද? අපි ඕක කතා කරනවා. එයාට ඉංග්‍රීසි තේරෙන්නේ නැහැ. නේද? ඉතින් අපි ඒ තේරෙන්නේ නැති කෙනා ළඟට ගිහලා කියනවා තේරුම් ගන්නකො මම මේ කියන දේ කියලා ඉංග්‍රීසියක් කියනවා. ඉංග්‍රීසියෙම කියන තේරුම් ගන්නකො මම දැන් කීසරයක් කිව්වද තේරුම් ගන්නකො කියවට හොඳ උගතෙක් කියන්නකො ඉංග්‍රීසි නැතුව අනිත් පැත්තෙන් හොඳ ලොකු උගතෙක් හැබැයි තේරෙන්නෙම නැහැ ඇයි එතෙන්ට අන්න අර අදාළ සංඥා හේතු වෙන්නේ නැහැ හේතු වෙන්නේ නැහැ හේතු වෙන්නේ නැහැ හොඳට ඉංග්‍රීසි දන්න කෙනෙකුට මොකක් හරි කාරණාවක් හින්දා එයාගේ අතීත මතකය නැති වෙලා යනවා ඔළුවට මොකක් හරි ප්‍රශ්නයක් වෙලා දැන් මොකද වෙන්නේ ඒ තේරෙන්නේ නැතුව යනවා අන්න ඒ වගේ හේතු සකස් වුණොත් විතරයි ඵලයක් සකස් වෙන්නේ. හේතු සකස් වුණොත් විතරයි ඵලයක් සකස් වෙන්නේ. මේකට ප්‍රකටම උදාහරණ තමයි අපේ ජීවිතය අරගෙන ඉතින් අපේ ජීවිතය අරගෙන බලන්න. මං කියනවා මහා දරුණු කතාවක්. මේ අය නිකන් ජීවත් වෙන්නේ හුළඟ යනවා වගේ කියලා. හුළඟ යනවා වගේ ඉන්නේ කියලා. බලන්න පොඩ්ඩක්. මං කියන්නේ බුරුද කියලා. තමන්ගේ ජීවිතය නැවතිලා තියෙන මේ අද කියන කඩයිම. ඔය අද ඉන්න තැනට අද නැවතිලා ඉන්න තැනක් අද පදිංචි වෙලා ඉන්න තැනක් කරන රැස්සාවක් හම්බෙලා තියෙන ස්වාමි භාර්යාවරු දරුවෝ පුංචි කාලේ ඉඳන් සැලසුම් කරපේවද? මට මේ වගේ දුවෙක් ඕනේ, මට මේ ආකාරයක පුතෙක් ඕනේ කියලා ඒ විදිහටම හම්බුණාද? ඉන්න පැත්ත පවා නේද? හුලගේ ගිහිල්ලා වැඩනවා වගේද නැද්ද දැන් ඔය ඉන්න තැන? එන විදිහකට ඉන්නවා ඉතින් අප්පා කියලා ඉතින් ඔය ඉන්නවා නේද? එතකොට එහෙනම් මට ඕන විදිහටද ඔක්කොම වෙලා තියෙන්නේ? මට ඕන විදිහටද මේ ශරීරය කොහොමද දන්නේ? පොඩි කාලෙම ඇඳඳ රූපේ මන් නාකි වුණාම වයසට ගියාම මෙන්න මේ වගේ මගේ මුණ තියෙන්න ඕනේ. එහෙම තීරණයක් එහෙම තිබ්බද? නැහැ. නේද? එහෙනම් ඒවා මගේ වැඩද? ඒක මැවුන්කාරය මමද නේද. එතකොට සිතුවිලි ගොන්නේවත් මට ඇතිවෙලා ඇතිවෙන සිතුවිලිවත් මේ ශරීරයවක්වත් වේදනා ගැන නිකං හිතල බල දුක්වේදනා හෙම ඇතිවනට කැමතිද. අපි නම් හරි කැමති හෙමද නෑ කැමති නැති දුක්වේදනා හටගන්නවද නැද්ද එනගේ මම කරන වැඩද මං කවදාවක් මට දුක්වේදන හදාගනිද නෑ කායික මානසික දුක්වේදනාවලින් හරියට අපි පීඩාවිඳිනවා ඒවැකක්වත් අපි හදාගන්නේවා නෙවෙයි එයා මට ඕන විදිහට හැදෙනේවත් නෙවෙයි හේතු අනුව හැදෙනේවා මේ බලන්න දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්නා ඒ දෙන්නාගෙන් එක්කෙනෙක් ඉදිරියට ඉදිරියෙන් තව එක්කෙනෙක් එනවා. ඒ දෙන්නෙන් එක්කෙනෙක් අරයට හරි කැමති අනිත් එක්කෙනා කැමති. අතීත කැමැත්තක් හෝ අකමැත්තක් අටගෙන තියෙනවා. දැන් එතකොට අර කෙනා ඇවිල්ලා දෙන්නගෙම හිසට අත තියෙනවා. හරිද? කැමති එක්කෙනාට සැප වේදනාවක් ඇති වෙන අතරේ අකමැති එක්කෙනාට දුක් වේදනාවක් ඇති වෙනවා. එකම පරිසර තත්ත්වයන් යටතේ එකම තත්ත්වයන් යටතේ මේ ගුණේ වාං හේතු වෙලා අරයට හේතුනේ ඊට කලින් ඇතිවෙච්ච කැමැත්ත හෝ අකමැත්ත හේතු අනු ඒක ඒක තමයි හේතුනේ හරි දැම්බලන් ඒක විතරද හේතුනේ කියලා අපි අර අකමැති එක්කෙනගේ ඇස් දෙක වහලා තියෙන්නේ හරි අකමැති එක්කෙනගේ ඇස් දෙක වහලා තිබ්බනං ආයාට සැපවේදනාවක් උපදින්නෙත් නෑ දුක් වේදනාවක් උපදින්නෙත් නෑ. එහෙනම් ඇහෙන් අරයව දැකීම හඳුනා ගැනීමත් අර සැපවේදනාවට හේතු නාද නැද්ද? ඒ වගේ මහා කරුණු ගොඩක් හේතු වෙලා පින්නත් මේ මොහොතේ මේ ඇති වෙන නිෂ්පාදනය සිද්ධ වෙන. අපි මේ දැන් ධර්මය අහනවා. මට මේ බණ ටික කියන්න මොනතරම් දේවල් හේතු වෙන්න ඕනද කියන්න බලන්න. මගේ පළවෙනි එක කර්ම හේතු වෙන්න ඕනේ නැත්නම් මේ වගේ ශරීරයක් ක්‍රියාත්මක කරගන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. ඊළඟට අද දවසේ ගත්ත කබලින්කාර ආහාර ඕන වෙන්න ඕනේ නැත්නම් මට මේ ශරීරය කෙලින් තියාගෙන ඉන්න බෑ කලන් දාලා වැටෙනවා. නේද? එතකොට අතීතයේ මම ලැබපු නේද ධර්ම ඥානයක් තියෙන්න ඕනේ. අතීතයේ ලැබු ධර්ම ඥානය විතරක් තිබ්බට මදි මට ඉදිරියෙන් ඉන්න අය ගැන කරුණාවක් බුදුරජාන් වහන්සේ ගැන ලොකු ශ්‍රද්ධාවක් නේද? ගොඩ කරුණු ගොඩක කරුණු ගොඩක එකතුවක්ද නැද්ද මේ වෙලාවේ මේ සිද්ධ වෙන සිද්ධිය? මේක මගේ වැඩක්ද? අන්න ඒක තමයි අපි පිළිගන්න කැමැතිම නැති වැඩේ. හරිද? ඔව් ඕක හාමුදුරන්ගේ වැඩන්නේ බණ කෙනෙක් හාමුදුරන්ගේ වැඩ. නේද? බලන්න පින්නත්නි මගේ තුළ යම් කරුණාවක් මෛත්‍රයක් උපදුනානං අතීතයේදී ඒක ඉපදුනේ කවරු හින්දද. ඒක ඉපදුනේ ඉබේද. මං බණ කියන්න ඕනෑ කියලා හැඟීමක් මට ඉපදුනානං ඒක ඉපදුනේ ඉබේද. නෑ ධර්මය කෙරෙහි ඇතිවෙච්ච ශ්‍රද්ධාව හින්දා. මෛත්‍රය කරුණාව වගේ යමක් මගේ හිත තුළ හටගත්ත හින්දා. එවැනි කුසල හැඟීම් හටගත්තේ ඉබේද නෑ ඒවකාගෙන්ද. මගේ ගුරුවරුන්ගෙන් මට ඇහිච්ච හින්දා ගුරුවරු මට උගන්නපු හින්දා. එතකොට පහළ වෙච්ච සිතුවිලි හින්දා. දැන් මෙතන මේ මෙයා තනියම දැන් වැඩ නේද? මේ මෙතන තනියම උපදින්නේ වෙන කාගේවත් වෙන කාගේවත් තල්ලුවක් නැතුව අන්න අතීත තල්ලුවක් තියෙන හින්දා. අතීතයේ යම් තැනක යම් ගුරුවරු දෙමව්පියෝ මොනවා හරි දෙයක් මට උගන්වපු දෙයකින්ද නැද්ද මං මගේ ශක්තියක් හැදිලා තියෙන දැන් මෙතන හැදෙන්නේ. එයාට ඒ වහය කොහෙන්ද? එයාට ඉබේ ආවද? නෑ. එයාට කොහෙන්ද? ඒ අයගේ ගුරුවරු දෙමව්පියෝ වැඩිහිටියෝ හින්දා. එයාට කොහෙන්ද? කුසලයන්. කුසල හැඟීම් ජනිත කර ගැනීමට ආපු අදහස ඒ අයට කොහෙන්ද. ඒ අයගේ අයහින්දා. ඔය විදිහට අපි යහපත් ගතිගුණවල එහා කොනම හොයාගෙනියොත් කොහෙද නවතින්නේ. කොහෙද නවතින්නේ. බුදුරජාණන් වහන්සේ ළඟ. නේද බුදුරජාණන් වහන්සේගෙන් ඇතිවෙච්ච කුසල ධාරාව තමයි තාමත් අපි අපේ තුර නැගෙන්නේ. එනම් ඒවා එකක්වත් දැන් කෙනෙක් කියනවා මංමා පාලනය කරගණ්ඩ ඕනෑ කියලා පාලනය කරගණ්ඩ ඕනෑ කියන හැඟීම ඇති වුණේ නැත්තම් පාලනය වෙයිද නෑ පාලනය කරගන්න ඕන කියෙන හැඟීම ඇතුන් නැත්තම් පාලන වෙන්නේ නෑ පාලනය කරගන්න ඕනෑ කියලා කෙනෙකුට හැඟීමක් ඇතිවෙන්නේ ඉබේද නෑ ඒ ඇති වෙන්නේ වෙන කාගෙහරි අතීත බලපෑමක් හේතුකොටගෙන ඔන්න ඔය විදිහට මේක දිගින්දිගට දිගින්දිගට යන එක්තරා හුළග යන වැඩ පිළිවෙලක් යොත් මොකද කිය මේ වෙලා මගේ මේ ධර්මදේශනාව ශ්‍රවණය වෙන්න මේ ඇත්තන්ට බොහෝ දේවල්වල එකතුවකින් බොහෝ දේවල්වල ඒකරාසී වීමක් මෙතන සිද්ධවීම හින්දා. බුදුරජාණන් වහන්සේට ඉබේ පහළ වුණ ආධාර දැනුම. වෙන කිසිවෙකුගේ ආධාරයක් නැතුව කියලා කියවේ. ඈ බුදුහාමුදුරනේ ඉබේ පහළ වෙන්න ඇතිනේ. එහෙමද? ඉබේ නැහැ. කොහොමද? අර පාරමිතා ශක්තියෙන් නේද? කොච්චර කාලයක් පාරමිතා සම්පූර්ණ කළාද? එවැනි අවබෝධයක් ඉපදීම සඳහා ඒ පාරමිතා ශක්තිය හේතු වෙලා තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟ එවැනි අදහස් පහළවීමක් සිද්ධ වෙන්නේ. එතකොට මට දැනෙන්ඩ ඕනෑ තේරෙන්ඩ ඕනෑ මේ පටිත් සම්පාදය තුළ මට කළ හැකි දෙයක් නැත හරි මට කළ හැකි දෙයක් නෑ මට කළ හැකි දෙයක් නෑ එන ගෙදෙටලා නිකංගිනිදකන් ඕතමයි අපිටන ප්‍රශ්න හරි එන මට කරන්න දෙයක් නැත ඇතිම මුකු කරන්න වන මොකක්ම කරන්න ඇද මට කළ හැකි දෙයක් නැත්තටම නැද්ද නැත්තටම නෑ තමයි මේක හොඳට තේරුම් කරගන්නඩ කළ හැකි දෙයක් නෑ කියන වෙන්න මෙහෙම එකට මේ මගේ හැමදාම ගින්දරගන්න කතා කරන්න දැන් ගින්නක් ඇවිලෙනවා. මට කළ හැකි දෙයක් නැහැ. ගින්න ඇවිලීම පිළිබඳ මට කළ හැකි දෙයක් ඇත්තටම නැහැ. නමුත් මට සිද්ධ වෙන දෙයක් තියෙනවා. අතීතේ මම දන්නවා දරායින් කරොත් ගින්න අඩු වෙනවා කියලා. ඒ දැනීම මට ආවේ ඉබේද? නෑ අතීත මූලාශ්‍රයක් හේතු වෙලා ප්‍රත්‍ය වෙලා. ආන්ගේ දැනීම විසින් මා වෙතෙන්ට අරගෙන යනවා. අරගෙන ගිහිල්ලා සැරගින්දරට සැර වැඩි ලොකු වැඩි කියලා කිව්වට ඒක අඩු වෙන්නේ නැහැ. ඒක අඩු වෙන්නේ මට ඒක අඩු කරන්න ගින්දර අඩු කරන්න මට බෑ මට කරන්න පුළුවන් මොකද්ද? දර ටික අයින් කරන්න. දර අයින් කරනකොට අරක අඩු වෙනවා. දර අයින් කරනකොට අර ගින්දර අඩු වෙනවා. ආන් ඒ විදිහට මේ సంతාණය පාලනය කරගන්නවා කියන්නේත් පටිච්චසම්පන්නවමයි. යමෙක් පාලනය කරගන්නවා නෙවෙයි පාලනය වෙනවා හේතු ඇතුව. ඒකයි බුද්ධ දේශනාවේ ඉතාම පැහැදිලිව සඳහන් කරලා තියෙනවා දීඝනිකාය සූත්‍රවල විශේෂයෙන්ම තුන් ලෝකයක් අවබෝධ කරගත්ත මහා උත්තමෙක් නැතම් බුදුරජාණන් වහන්සේ නම ලෝකයේ පහළ වෙනවා. ආගේ පහළ වෙලා ඒ මුලමැද අග යහපත් වූ ධර්මය දේශනා කරනවා. අන්න ඒ ධර්මය අහන පින්වන්ත කුල පුත්‍රයා කියලා තමයි ඉතිරි ටික ඔක්කෝම තියෙන විස්තර ටික ඔක්කොම. හරිද? එහෙනම් තේරෙනවනේ මේ ඔක්කොම හේතු අනුව සකස් වෙනවා කියලා. බුදුරජාණන් වහන්සේගේ 15 වීම පටිසම්පන්නයි. එතන ඉඳලා ඒ ධර්මයේ 200 වීම පටිසම්පන්නයි. ඊට පස්සේ ඒ ධර්මය ඇහෙන කෙනා නෙදේ ඇසීම හේතුකොටගෙන පාලනය කර ගණ්ඩෝ නෑ කෙන හැඟීම ඉන්දිය සංවර කර ගණ්ඩෝ නෑ කෙන හැඟීම එයාට උපදිනවා ආං ඒ විදිහට මිසක්කා කරන දෙයක් නෑ අර ඒකයි බුද්ධ ශාසනය ගැන කල්්‍යයාන මිත්‍රයාගේ අවශ්‍යතාවය කියලා කිවේ මේ අපි අපේ ළමයින්ව නරක ඇසුරට අන්ඩෙපා කියලා නරක ඇසුර වලක්වන ගතියක් තියෙනව නේද ඇයි පටි සම්පන් බාදන්න හිද නැත්තම් මටමගේ ළමයට කියලාන්ට තිබා එයාට කියන්න තිබා ඔයා ඔය අසුර කරගෙන යන්න හැබැයි ඔය නරක දේවල් ගණ්ඩ පැතුරට ඔයා ඔය ඇසුර පවත්තගෙන යන්ඩ හැබැයි නරකේව ගණ්ඩ එපා කියලා එහෙම කිවට හරියනවාද නෑ හරියන්න ඇයි ඇසුර තිබුණොත් පාපධර්ම එනවා නේද කෙනෙක් තුළ පාපධර්ම පාපධර්ම ඇතිවෙනවා ඇසුර තිබුණොත් පාපධර්ම ඇතිවෙනවා. ඉතින් අන්න ඒ වගේ තමන්ට මේක දැනෙනවා නම් පින්වත්න මේ හැදෙන හැටි කැඩෙන හැටි ආදි වශයෙන් මේවා අඩු වෙන හැටි වැඩි වෙන හැටි අපි දන්නවා නම් එක එක සිතුවිලි අපිට මේ ළඟ ඉන්න අය ගැන දැනෙන්නේ හුළඟ වගේ අව්ව වගේ හරි වැස්ස වගේ දේ දුන්න වගේ ආන් ඒ වගේ ඇයි ඒ වගේ කියන්නේ මේ මොකද අම්මා දැක්කම දේ දුන්න වගේ කියලා දැනෙනවා කියලාද මේ කියන්නේ නෑ නෑ එහෙම නෙවෙයි දේ දුන්න මට මවන්නත් බෑ නැති කරන්නත් බෑ නේද ආන් ඒක හේතුන් එකතු වෙලා සකස් වෙන දෙයක් වැස්සත් එහෙමයි අවුවත් එහෙමයි නේද එතකොට අව්වැස්ස දේ දුන්න ගැන මට අනිවාර්යෙන් මේ වෙලාවේ මයි ළඟ ඉන්න ඕනේ කියලා එකක් බෑ. ඒ වගේම අව්වැස්ස දේ දුන්න වගේ දේවල් ගැන මට තියෙන අදහස මේක වුණොත් හොඳයි, පෑවුවොත් හොඳයි නේද? දේ දුන්න පෑයුවොත් මට බලා ගන්න පුළුවන්. අන්න ඒ වගේ ලෝකයේ තියෙන එක එක දේවල් මුහු වෙලා මුහු වෙවි මුහු වෙවි මේ විශේෂයෙන් රූප කොටසෙන් මං කියන්නේ හොද්ද වගේ කියලා නේද? හොද්දේ රස වගේ කියලා ඒ වගේ මේ රූප කොටස නෙවෙයි නාම කොටසේ ඇතිවෙන මිශ්‍රවීමකින් චෛතසිකයන්ගේ මිශ්‍රවීමකින් තමයි අපේ තුළ සිත ඇතිවෙන්නේ අන්න ඒ ඇතිවෙන හැඟීමේ කිසිම අයිතියක් මට මේ වෙලාවෙ නෑ. හරි කිසිම අයිතියක් මට නෑ හරිට අසනීපයක් හැදෙනකට වගේ. ගෙදර කෙනෙකුට අසනීපයක් හැදෙනවා. අසනීපයක් හැදලා උණ උණක් හැදෙනවා. උණක් හැදුනා අපි උණ හැදිච්ච කෙනාට බයිනවද? මේක ඇත්තමයි මේ උණ දාගන්න වෙලාවක්ද මේක? ඇයි මේක කරගත්තේ කියලා බයිනවද? ඇයි බයින්නේ නැත්තේ? ඒක එයා කරගත්ත දෙයක් නෙවෙයි වගේ හොඳටම අපි දන්න හින්දා අනුකම්පාවක්ම මිස බැනීමක් නං ඇති වෙන්නෙම නෑ ඇයි අනුකම්පාව ශ්‍රී දෙනවා ඇති අමාරුයි කියලා නේ දුන ගැවුණා අමාරුයි කියලා අපිට අදහසක් තියෙන හින්දා අනුකම්පාවක් මයි ඇති වෙන්නේ. ඒ වගේ කෙනෙකුට හොඳටම තරහ ගිහිල්ලා අපිටත් එක්ක බයිනවා ගෙදර. ඔක්කොටම බයිනවා. දැන් ඇති වෙන්න ඕන මොකද්ද? එයාට හොඳටම උණ. එයාට හොඳටම උණ වගේ අදහසක් තමයි ඇති වෙන්න ඕන. හරිද? එහෙනම් ඒක එයා කරගත් එකක් නෙවෙයි. ඒක හේතු හින්දා සකස් වෙච්ච දෙයක්. ඉතින් නිකන් අර නිකන් ඕක හේතුවින්ද සකස්වෙච්ච දෙයක් හේතුවින්ද සකස්වෙච්ච දෙයක් කියලා ඉන්නව නෙවෙයි. ඒ හැඟීම අපිට ප්‍රබලව ඒ අදහස ඒ හැඟීම අපේ හිත තුලින් නැගෙන්න ඕනේ. මේක මෙයාට අයිති දෙයක් නෙවෙයි කියලා. එතකොට පින්නත් යන්න අර පුද්ගලවාදය ඇති වෙන්නේ නෑ. ඒක එතන උපදින ධර්මතාවයක්. හරිද? ඒක එතන උපදින ධර්මතාවය එයාට අයිතිව උපදින එක නෙවෙයි. එයාට මාත් එක්ක තරහ ඇති උනේ මොනවා හරි මෙන්න මේ හේතු හින්දා. අපිට පුළුවන් නම් අර දර ගැන දන්න හින්දා ගින්දර අඩු කරා වගේ පුළුවන් නම් අන්නේ හේතු ටික නැතිකරන්න Tamanට ඒක නැතිකරන එකත් මට අදහසක් ආවොත් මේක නැතිකරන්න. සමහර අයට එහෙම අදහසක් එන්නෙම නෑ කවුරු හරි Tamanට බයිනවා නම් කොහමද? ඒක නැතිකරන්න මොකද කරන්නේ? අනිත් පැත්තට බයින එක කරන්න. අන්න එහෙම නැතුව මෙන්න මෙතන මේ වගේ දේවල් ඇති වෙලා තියෙනවා. මෙන්න මේ ටික මගේ පැත්තෙන් ඕක ඇතුළට ගියොත් මේක හරියනවා කියලා කරුණාවන්ත වචන මෛත්‍රී වචන මොන්නම જાතිය කිව්වත් මෛත්‍රියෙන් කටයුතු කරන්න තමන්ගේ අතපය හතර කපන වෙලාවෙ පවා ඔන්න දැන් අපිට ඒ ගැන කතා කරන්න පුළුවන් ප්‍රායෝගික නේද? බුද්ධ ශාසනය තුල හික්මිච්ච කෙනා කෙනෙක්ගේ කෙනෙක් දැන් මගේ මගේ අතපය හතර කවුරුහරි ඇවිල්ලා කපනවා. කිසිම වැරද්දක් කරන්නේ නැතුව මට දඬුවමක් විදිහට මේවා කපලා දානවා. මට මං උත්සාහ ගන්නවා මේක නවත්තන්න පුළුවන් කමක් නැත්තේ නැත්තම්. ඒ වෙලා එපා පින්නත් මට දැනෙන් ඕන කොමද අහවල් අය ගැන කිසිම තරහක් නැතුව තරහක් ඇතිවෙන් ඇතිවෙන්න කොහොමදේ ඇතිවෙන්නේ කොහොමදේ ඇතිවෙන්නේ මට කියන්ඩ ස්වයංක්‍රිය මැසින් එකත්තියෙනවා අද මොකක් හරි අපිතමකෝ මේ අරිස්සර තියන කොහදාන මැසින් තියන්නේ නද ගංවල තිබ මතකද සහලට මැසින්වලට අත්තහෙම යනවා නද මිනිසුන්ගේ ඇදිලා යන ආගේ වගේ මැසි මැසිමත්තියනවා තර අන්න ඒ මැසින් එකට මගේ අත ඇදීලා ගිය ඇදිලා ගිලා මෙතරින් කැපුණ කියලා හිතන්න දැන් මම මේ මැසින් එකට බයිනවද? මේ මැසින් එකට කොයි වෙලාවකත් මම දෙස් දෙවල් තියනවද? නෑ අයියේ. ඒක කලේ මැසිම නෙවේ. ඒකේ ක්‍රියාකාරීත්වය විසින් ඒක සිද්ධ වුණා. ඒකට ඒ මැසින් එකට ඒක නවත්තන්න බෑ. ඒක කැරගෙනකොට කොහු දාන්න මෙහෙම අත අත දානකොට කොහුත් එක්ක අත ගියොත් එහෙම. හරිද? මැසින් එකේ ක්‍රියාකාරීත්වය නවතින්නේ නෑ. ඒක මේ අතට හානි කරනවා. ඒ මොකද මේ මැසින් එකට ඒක නවත්තන්න පුළුවන් ශක්තියක් නෑ. වින්නත්නි අන්න ඒ මගේ අතපය කපලදාන ඒ මැසිම ගැන. මට මාත්‍රිය තරහක්ෙන් නෑ වගේ මේ නිවැරද්දේ වැරද්ද කියලා මාව කපලදාන මගේ අත කපලදානකොට අර ශරීරය ගැන තියෙන්නේ මැසිමක් කියන හැඟීමකට සමාන හැකිම නොවනමට පුළුවන් උපරිම්ම කිව්වයි පාර. හරිත. මැසිමක්ය කිය නැයි මැසිමක් කියන්නේ මැසිම දුවන්නේ මෝටරෙන්. මැසිම දුවන්නේ ඒකට එන කරන්ට එකෙන් හරි ඒ වගේ මොකක් හරි හේතු හින්දා. හේතු හින්දා හටගත්ත මැසිමට නේද? ඒකේ ඒ අණුව ක්‍රියාත්මක වෙනවා මිසක්කා ඒවා නැවැත්වීමේ හැකියාවක් නැහැ. හේතු හින්දා සකස් වෙන එකට. එහෙනම් කරන්න තියෙන්නේ හේතු අයින් කරන එකමයි. හේතු අයින් කරන එකමයි නේද? කරන්ට් එක දෙන එක නැවැත්තුවා නම් වෙන මොන හරි නැවැත්තුවා නම් මේ මැසිම දුවන්නේ නැහැ. නේද? අන්න ඒ වගේ අපේ ළඟ අපේ ආසන්නයේ ඉන්න හැම කෙනෙක්ම පින්නත්නේ අපි කියනවා මේක එයාට හිතන්න පුළුවන් කියලා බෑ එයාට හිතෙනවා හරිද එයාට හිතෙනවා මිසක් ආ හිතන්න පුළුවන්කමක් ඇත්තේ ඇත්තේ නෑ පුද්ගල වශයෙන්. එහෙනම් ඒක මැෂිමක්මයි. හරිද? ඒක මැෂින් එකක්මයි. ඉතින් අන්න ඒක අපි හොඳට තේරුම්ගෙන එවැනි හැඟීම් ජනිත වෙන්න මට්ටමට මේ පටිච්චසම්පන්න ස්වභාවය තේරුම් ගත්ත ඇත්තන්ට පටිච්චසමුප්පන්න ස්වභාවය තේරුම් ගත්ත ඇත්තන්ට එවැනි හැඟීමකින් පෝෂණය වෙන්න පුළුවන්කම හොඳටම තියෙනවා. දැන් කියන්න බලන්න නේද? අර ක්‍රියාකාරීත්වය තියෙන මැෂින් එකේ විදිහට තමයි ඒක වැඩ කරේ. ඒකට ඒක දැනගන්න නම් මොකද කරන්න ඕන? මේක මේ ශරීරය මේ සිත මේ වේදනාවල් මෙතන තියෙන මේ සංඥා මේ ආදරය ආදී සංස්කාරයන් තරහ ආදිය මගේ ළඟ උපදිනකොට ඒවා මම එකක්වත් උපදවා ගත්තාද එකක්වත් උපදවා ගත්තාද කියලා තමන්ව පිරික්සන්න ඕනේ. හරිද? තමන්ව හොඳින් පිරික්සනකොට මේවා මං උපද්දවා ගත්තේ නෑ මේවා ඔක්කොම ඉපදුනා. මගේ මේ වෙලාවේ මට ඇති වෙන තරහ කියනක මං උපද්දවා ගත්තේ නෑ. ඊර්ෂ්‍යාව මං උපද්දවා ගත්තේ නෑ. ක්‍රෝධය මං උපද්දවා ගත්තේ නෑ. ඇහි පෙනීමේ දැනීම මං උපද්දවා ගත්තේ නෑ. කනේ පෙනීමේ ඇසීමේ දැනීම මං උපද්දවා ගත්තේ නෑ. නේද? එහෙනම් එකක්වත් මං කරලා නෑ මොකක් වගේද ඒතර මේක? මේ ඇසීම වගේ. හරිද? හේතු නිසා සකස් වෙන එකක්. හේතු නිසා හටගන්නවා. මේ මොහොත හටගන්නේ හේතු ඇතුව. අතීත හේතු, කර්මය, ආහාරය, ඍතුව, ඒ වගේ බොහෝ චිත්තය මේ වගේ බොහෝ දේවල් වල එකතුවකින් මේ නිර්මාණය මෙතන සිද්ධ වෙන්නේ මැසිමක් වගේ. ආන්ගේ මැසිමරිතින් සමහර වෙලාවට ওই පැත්තේ තියෙන ඒවට නොයෙකුත් රිදිම් වචන එහෙම මේ මැෂින් වලින් එළියට එනවා. ඒවා හැදිලා තියෙන්නේ එහෙමයි. මෛත්‍රිය සංප්‍රයුක්ත උනේ නැත්තම් ඒ චිත්තසංතාන වලට මොකද වෙන්නේ? ඒ වගේන් හරි නපුරු කතා එනවා. නේද? කරුණාව සංප්‍රයුක්ත උනේ නැත්තම් අනිත් අයට හරියට රිද්ද උනේවා එළියට එනවා. එක එක මැෂින් වල හැටි. නේද? එක එක මැෂින් එක එක විදිහනේ. නේද? ඒවට එක එකව හේතු වෙන්නේ. ඒකින්ද මුදිතාව නැති නැති මැෂින් වල මොකද වෙන්නේ? හරියට ඊර්ෂියාව වෙනවා. ඉතින් ඊර්ෂියාව කියන සකස් වීම සිද්ධ වෙනවා මුදිතාව නැති ඒවා. මුදිතාව මුදිතාව මේ මැෂින් වලට යෙදිලා නැහැ. හරි ඒ ඒ ඒ වයර් කැපිලා. අපි කියන්නේ ඕක කියනවා නේද? මෙයාගේ මෙයාගේ අර කියන්නේ මෙයාගේ අර මොනවද කියනවා නේද? මෙයාගේ වයර් කපලා දාලා නේද සමහර අය කියනවා මම ඒ වයර් කපලා දාලා ගොඩක් කියනවා නේද? එපා වුණාම කියනවා ඒ වයර් කපලා දාලා ගොඩක් කල් කියලා. ඒක ඒ වගේ තමයි. නේද? මේ මුදිතාව එන්න හේතු වෙන දේවල් හේතු වෙන්නේ නැහැ. උපේක්ෂාව එන්න හේතු වෙන දේවල් හේතු වෙන්නේ නැහැ. ඉතින් සමහර ජීවිත හරී කලබලයි දැකලා තියෙනවද? අපි මේ පිරිසක් ඉන්න තැන පින්නන්නේ මොන හරි එක වචනයක් කවුරු ඇවිල්ලා කියන්නකො පිරිසම දන්න කෙනෙක් ගැන හරි දෙයක් ගැන හරි මෙහෙම සිද්ධ වුණා කියලා කිව්ව ගම එක එක එක එක්කෙනා තුල උපදින එක හැඟීම් එක එක විදිහ ඒවා ඉබේද නෑ එහෙනම් අපි ඔක්කොම ඉන්නේ ඔන්න ඔයගේ ලොකු ප්‍රශ්නයක මේක කොයි පැත්තට දුවනවද කියලා දන්නේ නෑ හේතු සකස් වෙන පැත්තට යන්නේ ඒකයි මං කලින්ම කිව්වේ මේ ජීවිතය හුළඟේ යන ජීවිතයක් වගේ කියලා එහෙනම් අනුන්ගේ ජීවිතයත් ඒ විදිහම තමයි හුළං මේ පැත්තට ආපු හින්දායි කොලේ ගිලුනේ සුලම් මේ පැත්තට ආපු හින්දයි ඒ කොලේ ඒ පැත්තර ගිය. ඒවගේ මගේ පැත්තට හවල් අහවල් දැනීම ඇතිවෙච්ච හින්දයි. අතීත දැනීම් හින්දයි මට මේ වගේ හැඟීම් පහළ වුණේ. එතකොට අන්න ඒක දැනෙනවා නම් අනිත් අය කෙරෙහි කොච්චර තමන් නිදහස්ත කියන් බලන්න කොච්චර තමන් නිදහස්ත කියන් බලන්න නේද කොච්චර කරුණාවන්ත වේද කොච්චර ක්‍රමාණුකූල වේද නේද ඒ විතරක් නෙවෙයි කොයි තරම් නම් ඒ තැනැත්තාට හෝ තැනැත්තියට අනිත් අය ගැන අවබෝධයෙන් ජීවත් වෙන්න පුළුවන් වෙයිද? නේද? එහෙම කෙනෙක් ගෙදර ඉන්නවා නම් ගෙදර ඉන්න අය ඔක්කොම යාගේ වටේට ගන්න පුළුවන් දෙන්න වෙයිද? ඇයිවා හොඳට දන්නවා ගින්දර අඩු වැඩි කරන හැටි. හොඳට උයාගත්ත හැකි ආර එතකොට. නේද? මිශ්‍ර වෙන විදිය දන්නවා. මේ ජීවිතේ කාවද මේ තේරුම් ගන්න කියන්නේ? අපිව. ඔය ටික තේරුම් ගත්තනම් මේකේ මේ පටිච්ච සමුප්පන්න ස්වභාවය හැම නිමේෂයකම සිද්ධ වෙන ආකාරය තේරුම් ගත්තනං තමන්ගේ හිතේ කාමච්චන්දයක් එනකොට පින්නන්නේ තමන්ටම දැනෙනවා මේ කාමච්චන්දයක් ආවා මේක හේතු නිසා සකස් වෙන දෙයක් කියලා. මනාපයක් ඇතිවෙනවනං යම් මනාපයක් ඇතිවෙනවනං තමන්ටම ඒ මනාපයක් වෝ අමනාපයක් ඇතිවෙන හැම් වෙලේම මේක පටිච් සම්පන්නයි තමන්ගේ මේ තුළ ඇතිවෙන මනාපය අමනාපය පටිච් සම්පන්නයි කියලා එක බැහැරවෙන ස්වභාවයක් තියෙනවා. ඉන්ද්‍රිය භාවනාදී බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන කොහොමද? ඒකෙන් අපිට තේරුම් ගන්න පුළුවන් හොඳටම අපි ඉන්ද්‍රිය සංවරය වෙලාවෙත් මේක මතක් කරා. මේක කොච්චර වේගවත් සිද්ධ වෙන නිෂ්පාදන නිෂ්පාදනාවලියක්ද කියනවා නම් දැන් බලන්න මේ තරහකාරයෙක් ඉන්නවා මේ තරහකාරයාව මම පාරයින් ඉන්නවා දකින්න නැතුව යනවා දැන්. එතකොට දැන් මගේ හිතේ මොකුත් නැහැ මේ නේද මේ මං සාන්තව යනවා දැන්. එකපාරටම දකින්නොත් දකින්නකොට මෙහෙම බලනකොටම ඇසිපිය හෙලන වේගයට වැඩිය වේගෙන් පටිච්ච සමුප්පන්නව හේතු සහගතව හේතු ඇති හින්දා මට තරහ උපදිනවා. මාත් එක තව යාළුවෙක් ගියා. එයාත් දැක්කා. එයාට මොකුත් නැහැ. එහෙම නේද? ආ. බුදුරජාණන් වහන්සේ මෙහෙම දේශනා කරනවා. ඇහෙන් රූපයක් දැක මනාපයක් අමනාපයක් ඇති වුණාද? ආන්ගේ මනාපමනාපය ඕලාරිකයි සංකතයි පටිච්ච සමුප්පන්නයි කියන හැඟීමෙන් නැතම් පරිත්සම්පන්නයි කියන ස්වභාවයෙන් ඒ ඇහ ඇහෙන් දැකළ මනාපයක් අමනාපයක් ඇතිවෙච්චේ මනාපය අමනාපය අයින් කළ දාන්න කියෙන. කනින් අසා මනාපයක් අමනාපයක් ඇති වුණාද ඒක ඕලාරිකයි සංකතයි පරිත් සම්පන්නයි කළ මනාපයාමනාපය දුර්ලට කියන. දුර්ලදාන්ට කියෙන. නාසයෙන් දිවෙන් ශරීරයෙන් මනසෙන් යම් කිසි දෙයක් පිළිබඳව ඇතිවුණාද මනාපයක් අමනාපයක් ඒක පටිච්චසම්පන්නයි කියන හැඟීමෙන් මේක හේතු හින්දා සකස් වෙච්ච එකක් කියන හැඟීමෙන් අයින් කළා දාන්න කියලා. පුළුවන් නේද දැන්? ටිකක් හරි පුළුවන් කියලා හිතමුකෝ දැන් මේ කියපු කියපු කියපු දේවල් හින්දා. හොඳයි. වෙලාවකුත් දෙනවා කරන්න කියලා. කාලයක් දෙනවා මේක කරන්න කියලා. ඇහෙන් දැක මනාපයක් අමනාපයක් ඉපදුනා නම් ඒකට කොච්චර වේගයකින් එක් කරෙන්න ඕනද කියනවා නම් ඇසිපිය හෙලන මොහොතකට වඩා අඩු වෙලාවකදී මේක අයින් කරන්න කියනවා. යම් මනාපයක් අමනාපයක් ඉපදුනා නම් කොච්චර වේගෙන් ඒක වෙන්ඩ ඕනද කියනවනම් ඇසුරු සැනකට වැඩිය වේගෙන් වෙන්ඩ ඕන කියනවා. නාසයෙන් මනාපයක් මනාපයක් උපදිනවනම් නිලුම් කොලේකට වතුරදාපුහාම ඇදවෙච්ච නිලුම් කොලේකට වතුරදාපුහම අන්නේ එක වැටිලා යන තරම් වේගකින් ඊට වඩා වැඩි වේගකින් මේ අඩුවෙන්ට කියනවා. ශරීරයෙන් ස්පර්ශයක් ලැබ මනාපාමනාපයක් ඉපදුනා නං අර හරියට නිකං මේ ශක්තිමත් පුරුෂයෙක් තමන්ගේ බාහු අධිකාරණව වගේ කෙටි කාලයකද මේක අයින් වෙන්ඩ ඕන කියනවා. මනසට යම් දෙයක් දැනිලා මනාපයක් අමනාපයක් ඉපදුනා නම් ඒක පටිච්චසම්පන්නයි කියන හැඟීමෙන් කොච්චර වේගෙන් අයින් වෙන්න කියනවද? ගිනියම් වෙච්ච රත් වෙච්ච කබලකට වතුර බින්දුවක් දාපුවම වාෂ්ප වෙනවා වගේ වේගකින්. පුළුවන්ද? එහෙනම් ඔක අල්ලලා දාලා පැත්තකින් තියන්න වෙන්නේ නේද? මේ බලන්න මං හොඳට හිටියා තරහකාරයෙක් මේ පැත්තේ ඉන්නවා දැක්කා. මෙහෙම හැරෙනකොට මොකද උනේ? ඇසිපිය හෙලන වේගයට වඩා වැඩි වේගකින් අදාළ තරහ කියන හැඟීම ඇති වුණාද නැද්ද? හරි. පටිච්ච සමුපන්නව මේ ලෝකයේ සකස් වෙන දේවල් අපි දන්නවද නැද්ද? ප්‍රකට උදාහරණයක් මම හැමදාම ගන්න මේ දේශනා මාලාවේදීම ගණ්ඩම් වෙනවා මොකද එකක් ගත්තාම ඒකම ඒකම අපි උදාහරණයට අරගෙන ඒකම උදාහරණයට අරගෙන කරන හින්දා. ගින්දර කියන්නේ පටිච්චසම්පන්න උපදින දෙයක්. ඒ කියන්නේ හේතු ඇතුවයි උපදින්නේ නේ. ඒක අපි දන්නවනේ හොඳටම. හොඳයි මේ පැත්තෙන් ලැබු ගින්නක් එනවා. මම මෙහෙම හැල්ල බලනකොට පටිච්ච සමුප්පන්නයි. නැත්තම් අන්න අර රොඩු හින්දා කොළ හින්දා ඇවිලෙන එකක් කියන හැඟීම ඇසිපිය හෙලන්ටත් වැඩිය වේගකින් මට එනවද නැද්ද? නේද? අන්න ඒ වගේ තමන්ගේ උපදින මනාපය මනාපය ගැන අන්න ඒ වගේ හැඟීමක් උපදවා ගන්නවා නම් පරිත්සම්පන්නයි කියලා ඒකට ඇසිපිය හෙලන තරම් වේගයක් යනවද? යමක් ඇහිලා මනාපයක් අමනාපයක් ඉපදෙනකොටම තමන්ට හැඟීම එනවා නම් මේක පරිත්සම්පන්නයි කියලා ඒ શબ્දයෙන් හින්දා ඒ මනාපය අමනාපය දුරලන්න කණෙන් ඇහිලා ඇසුරු සනක්වත් යනවද නෑ එතකොට කයෙන් පහසක් දැනලා මනාපයක් අමනාපයක් ඉපදුනාද ඒක අයින් කරන්න මේ අතත් දිගාරණකම් වෙලා යනවාද? එමකද එහෙනම් පටිච්ච සමුප්පන්නයි කියන අවබෝධය හැඟීම අපේ තුල ජනිත වෙන්න ඕනේ. ආන්ගේ හැඟීම තමයි ඊට පස්සේ අපිව නිවැරදි තැනට අරගෙන යන්නේ. ඒ හැඟීම ප්‍රබල කරගන්න ඕනේ. ආන් ඒක ප්‍රබල කරපුවාම කියනවා මං ඒ පිළිබඳ සිහිය උපද්දවා ගත්තා කියලා. ඒගැන ප්‍රබල වුණහම ඒක සාමාන්‍යයෙන් ඒ ඒ හැඟීම නැතුව ජීවත්වන වෙලාවක් නෑ හැම වෙලේ මේ හැඟීම ජීවත්වනවා. ඒ හැඟීමත් එක් අපිට තියෙන්නේ සිහියක්. හරි ආංගේ සිහි අපි පාත්ත ගණ්ඩෝ නෑ ආංගකට කියෙනවා සති සිහියට සතිය කියෙන එකට පට් ඒක පාත්තා ගන්නට සති පට්ටහනය කියෙනවා. එතකොට මෙන්න මේ සතිපට්ටහන තත්වට සිහිය පාත්තා ගන්න තත්වට පත්වෙන පත්කර ගණ්ඩ අරගැන මොකද කරන්න ඕන හොඳට මෙහි කිරීම මෙනෙහි කිරීම කරන්න ඕන. ඒ ගානට ආවද එතකොට කියනවා කංකා විතරණ විසුද්ධියට පත් වනා කියලා. ඇයි හේතු නැතුව හේතුන් නිසා හටවන්න දේ හේතු නැතු උපදින්නේ නෑ කියන තත්වය හින්ද මංගර කලින් කිව වගේ කෙලෙස්සේ හිතට එන්නේ නෑ. ඉතිහෝක තමයි කංකා විතරණ විසුද්ධිය කියන්න. ඇති මේකට අපි ඉදිරියේදී ඒ ඒ ඒ සාධක දැන් කුසලයා කුසලය ගැන කතා කරා වගේ ඒක එක දේවල් ගැන ඉදිරියේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒකින්ද මේක තේරුම් ගන්න ඕන මගේ ජීවිතය අවබෝධ කර ගන්න ඕනේ මේ ජීවිතය අවබෝධ කරගෙන සසර සුවපත් කරගෙන මමත් උතුම් නිර්වාණ සාන්තියෙන් සැනසෙන කෙනෙක් බවට පත් වෙනවා කියලා හැමදෙනාම අදිෂ්ඨානයක් ඇති කරගන්න. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. හොඳයි පින්වත්නි අද මේ ධර්ම දේශනාවේ දායකත්වය වශයෙන් සඳහන් කරලා තියෙන්නේ කරුණාරත්න ඒකනායක පවුලේ ඥාති හිත මිත්‍රාදීන් කියලා මේ පරිලෝකීය සිළුම ඥාතින්ට මේ පින අනුමෝදන් වෙත්වා කියලා සඳහන් කරලා තියෙනවා. දේශකයන්න් වහන්සේ සහ ධර්ණාගම කුසලදම ස්වාමීන් වහන්සේ අතුරු මහා සංඝරත්නය නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා කියලා තියෙනවා. සියලු ලෝවැසියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. සියලු දෙනාට උතුම් ධර්මාභෝධය පිණිස මේ පින හේතු වේවා කියලා තමන් බාහුබලය යොදලා හරියම්බ කරගත්ත ධනෙ වේ පහදම් කරලා ධර්මදා සකස් කරගත්ත ධර්ම දාණය වෙන් කරගත්ත ගුවන් කාලය ලෝකේ පුරාවටම මේ ධර්මයේ ශ්‍රවණය වෙනවා. එතකොට අපි මේකට වෙන් කරන එක තප්පර 10ක කාලයක් ධර්ම ශ්‍රවණය කරන එක තප්පරයක කාලයක් 60 දිනක් බණ ඇහුවනම් ශ්‍රවණය වුණා නම් විනාඩියක කාලයක් එකතු වෙනවා නේද? එතකොට ඒ වගේ සමහර විට අපි මේ ලබා දෙන පැයක ගුවන් කාලය ඒ පැය පින්වත්නි 60 දෙනෙක් ඇහුවනම් පැය 60ක ධර්ම දානයක් දුන්නා වගේ එක්කෙනෙකුට. එතකොට මහා විශාල ධර්ම දානයක් සිද්ධ කරගත්තේ අන්න ඒකේ වටිනාකම දන්නේ නැත්තෝ තමන්ගේ මේ නංගොත් වලට වැඩි වෙලාවක් යොදවන්නේ නැහැ. ඒ නංගොත් ඉතාම කෙටියෙන් මතක් කරලා මේ ගුවන් කාලයෙන් වැඩිමනත් කොටසක් ධර්මයම දේශනා කරත්වා කියලා නිහතමානීව ඉතාම ගුණගරුකව ඒ කටයුතු වලදීත් අතහැරීමක්ම සිද්ධ කරගන්නවා. ඒ වගේ මේ වැනි පින්වත් අය පිරිස වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරනවා වැනි ගුණවත් වූ පිරිස වෙනුවෙන් ප්‍රාර්ථනා කරනවා තමන්ගේ ජීවිතය සූපත් කරගණ්ඩ මේ උතුම් ධර්මදානය හේතුවේවා සසර සූපත්වේවා අවසන උතුම් නිවනින් සැනසෙන්න්නට මේ පින් හේතුවේවා කියල ප්‍රාර්ථනා හැම දෙනාටම තෙරුවන් සරණයි.